සත්‍යවන්ත කාරුණික පින්නතුනි සූදානම් වන්නේ දිනට નિયમિત සූත්‍ර දේශනාව අඛණ්ඩව පවත්වාගෙන ලබන ඒ සූත්‍ර දේශනාවේ අදට નિયમિત සූත්‍ර දේශනාව සම්බන්ධව ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි පින්නතුල්ලාගේ බලාපොරොත්තුව සූදානම. පින්නතුනේ මේ සූත්‍රය නම ගෝතමුක සූත්‍රය. සමහර විට මම හිතනවා මෙතන ඉන්න කිසිම කෙනෙක් මේ සූත්‍ර දේශනාව ඊට කලින් ශ්‍රවණය කරලා නැතුව ඇති. මේක පින්නතුන් සුවිශේෂී දේශනාවක්. සුවිශේෂී දේශනාවක් කියලා කියන්නේ මේ දේශනාව බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ ශ්‍රාවකයන් වහන්සේ නමක් දේශනා කරපු දේශනාවක්. එතකොට මේක එහෙන් පිටින්ම ශ්‍රාවක භාෂිතයක්. ප්‍රථම සංගායනාවේදී තමයි මේ සූත්‍රය සූත්‍ර පිටකයට ඇතුල් වෙලා තියෙන්නේ. ඒත් පින්නතර මේක කලිනුත් මේ වගේ සූත්‍රයක් මේ මේ සූත්‍රයේ සඳහන් කරුණු තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. හැබැයි මේ සූත්‍රය නම් සම්පූර්ණම ශ්‍රාවක වාසිකයක්. එතකොට දැන් පින්නතුනේ සාමාන්‍යයෙන් අපි ඊට කලින් ශ්‍රාවකයන් වහන්සේලා දේශනා කරපු සූත්‍ර අහලා තියෙනවා. හැබැයි ඒවා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අනුමත කරගන්නවා. ඒකට ඒක බුද්ධ දේශනාවක් බවට පත් වෙනවා. නමුත් මේ දේශනාව තථාගතයන් වහන්සේට අනුමත කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. උන්වහන්සේ පිරිනුවන් පාලයි හිටියේ. හැබැයි පින්නතුනේ ප්‍රථම සංගායනාව කළේ මහා පුදුම ත්‍රිපිටකධාරී මහා රහතන් වහන්සේලා 509. ඒක ආනන්ද මාහිමියන් වහන්සේ මේ සූත්‍රයත් ඒවං මේ සුතං ඒකං සමයං භගවා කියන කැලේ දෙන්න නෑ උදේනෝ කියලා කියනවා. කියන උදේන් කියන උදේන කියන මහරහතන් වහන්සේ තමයි මේ සූත්‍රය දේශනා කළා තියෙන්නේ. ඒකයි මම කිව්වේ මේ සූත්‍ර දේශනාව ඊට කලින් පින්නතුල්ලා ශ්‍රවණය කරලා නැතුව ඇති කියලා. එතකොට පින්නතුනි අඩගහනුවර කේමික කියන අඹවනේ කේමික කියන අඹවනේ උදේන කියන ස්වාමීන් වහන්සේ උන්වහන්සේ සක්මන් මළුවේ සක්මන් කරමින් සිටියා. මෙන්න මේ වෙලාවේ ගෝඨමුක කියන බ්‍රාහ්මණයා යම්කිසි කටයුත්තකට නුවරට ඇවිල්ලා නාටක් හිටුණා ටිකක් ඇවිදින්න මොකද මේ ශරීර සෞඛ්‍ය සඳහා. ඉතින් මෙයා ටිකක් ඇවිදහාට මෙහාට ඇවිදිනකොට දැක්කා බොහෝම සාන්ත ශ්‍රමණ රුවක්. උන්වහන්සේ බොහෝම භාවනාම යෝගීව සක්මන් කරන දිහා මේ බ්‍රාහ්මණ සමා බලාගෙන ඉඳලා මෙයත් මෙතනට ඇවිල්ලා සක්මන් කරන්න පටන් ගත්තා. දැන් පින්නතුනේ දැන් සාමාන්‍ය ගුරුම රටේ වගේ අපි දැකලා තියෙනවා. ඒ සක්මන් භාවනාව මේ බොහෝ මෙහාට මෙහාට සමහර වෙලාවට දෙන්න තුන් දෙනා එකට පවා කරන මොකද ඒ තරම් සක්මන් භාවනාව ගුරුම රටේ ප්‍රචලිතයි. සක්මන් භාවනාවේදී ඇති කරගන්න සමාධිය සාමාන්‍යයෙන් පරියංක භාවනාවට වඩා බල සම්පන්නයි. ඒ සාමාන්‍යයෙන් අපි පාඩම් කරන කාලේ අපේ ගුරුවරු අපට කියලා තියෙන්නේ පාඩම් කරන්න සක්මන් කර කර. ඒ සාමාන්‍ය එක තැනක ඉඳගෙන පාඩම් කරවුවොත් ඒක සමහර සමතක වෙන්න පුළුවන්. නමුත් සක්මනේ ඉඳගෙන කරන පාඩම පින්නතුනේ ලේසියෙන් අමතක වෙන්නේ නැහැ. මොකද මේ සමාධිය තාම බල සම්පන්නයි. ඉතින් කොහොම හරි දැන් මේ උදේන ස්වාමීන් වහන්සේ සක්මන් කරනකොට අර ගෝඨමුඛ කියන බ්‍රාහ්මණයා පැත්තකින් ඉඳගෙන එහාට මෙහාට ඇවිදිනවා. ඇවිදිනා ඇවිදින ගමන් ගෝඨමුඛ බ්‍රාහ්මණයා බමුණා මේ ස්වාමීන් වහන්සේට කියනවා මේ ලෝකේ ධාර්මික පැවිද්දෝ නැහැ කියලා තමයි මම හිතාගන්නේ. මේ ලෝකේ ධාර්මික පැවිද්දෝ නෑ කියලා තමයි මම හිතාගෙන ඉන්නේ. හැබැයි ඔබ වහන්සේ නම් බොහොම සංවරශීලීව සක්මන් කරනවා. හැබැයි මගේ අදහස නම් මේ ලෝකේ ධාර්මික පැවිද්දෝ නැහැ. ඒ නිකාන් මහානකමක් කරන නමුත් ධාර්මිකය නැහැ කියලා කියනවා. මේ වෙලාවේ මේ උදේන ස්වාමීන් වහන්සේ කල්පනා කළා දැන් මේකට මෙහෙම උත්තර දීලා හරියන්නේ නැහැ. උන්වහන්සේ සක්මණෙන් අයින් වෙලා එතන වික්ෂ ආසනයක වාඩි වුණා. ආසනයක වාඩි වුණාම ගෝඨමුඛ කියන බ්‍රාහ්මණයක් බමුණක් ඒ කිට්ටුවට ගියාම මේ උදේන ස්වාමීන් වහන්සේ කිව්වා මෙතන නිති ආසන තියෙනවා කැමතිනම් වාඩි වෙන්න කියලා. ගෝඨමුඛ බමුණ බමුණ කොහොමත් ටිකක් මාන්න අධිකයි. මේ බමුණා කිව්වා ඔබ වහන්සේගෙන් නිමන්ත්‍රණයක් ලැබුණ නැත්නම් මම වාඩි වෙන්නේ නැහැ කිව්වා. දැන් ඔබ වහන්සේ මට වාඩි වෙන්න කියපු නිසා මම මේ පොඩි ආසනයක වාඩි වෙනවා කියලා මෙයා වාඩි වුණා. වාඩි වෙලා අරකම කිව්වා මොකද්ද මම හිතාගෙන ඉන්නේ මේ ලෝකේ ධාර්මික පැවිද්දෝ නැහැ කියලා. ඉතින් පින්නතුන් ඒ වෙනාවේ මේ උදේන ස්වාමීන් වහන්සේ පුජ්‍යලය හතර දිනේ ගැන පැහැදිලි කිරීමක් කළා. ඊට කලින් උදේන ස්වාමීන් වහන්සේ කියනවා අපි මේක සාකච්ඡාවට බඳුන් කරමු. මම ඔබතුමාගෙන් අහන ප්‍රශ්න වලට ඔබතුමාට පුළුවන් නම් උත්තර දෙන්න. හැබැයි මගේ දෙයක් තේරෙන්නේ නැත්නම් ඒ පිළිබඳවත් අහන්න. අපි දෙන්න මේක පිළිබඳව සාකච්ඡා කරමු. හිතේ තියාගන්න එපා කිසි දෙයක්. ඔබතුමාට හිතෙන දේවල් මගෙන් අහන්න මම ඒකට උත්තර දෙන්නම්. එහෙම කියලා උදේන ස්වාමීන් වහන්සේ කියනවා මේ ලෝකේ පුජ්‍යලයෝ හතර දෙනෙක් ඉන්නවා. පුජ්‍යලයෝ හතර දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි අත්සන්තක පුජ්‍යලයා. අනිත් එක්කෙනා තමයි පරන්තප පුජ්‍යලයා. අනිත් පුජ්‍යලයා තමයි අත්සන්තක පරන්තප පුජ්‍යලයා. ඊළඟ කෙනා අත්සන්තපත් නෑ පරන්තපත් නොවන පුජ්‍යලයා. දැන් අත්සන්තක පුජ්‍යලයා මේ ලෝකේ අත්සන්තකව කියලා කියන්නේ තමන් පැවෙනවා. තමන් විතරම සැවෙන පුද්ගලෙක්. ඉතින් මේ ලෝකේ හැමෝම සැප විඳින්න කැමතියි. එතකොට මේ කියන්නේ එහෙම જાතිය පුජ්‍යලයක් ගැන නෙවෙයි මෙයා නිතරම පැවිසවි ඉන්න කෙනෙක්. එයා තමයි අත්පන්තප පුජ්‍යලයා. දැන් මේ මේ ගිය මේ උදේන ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා. එයා පැවිසවි ඉන්න පුජ්‍යලයා. මේ පළවෙනි පුජ්‍යලයා. දෙවෙනි කෙනා පරන්තප පුජ්‍යලයා. පරන්තප කියලා කියන අනුන්තවනවා. නිතරම අනුන්ට පීඩා කරදරගෙන දෙමින් අනුන් තවන පුද්ගලයෙකුත් ඉන්නවා. Tamanta වෙන පුද්ගලයෙකුත් ඉන්නවා. අනුන් තවන පුද්ගලයෙකුත් ඉන්නවා. ඒතර පින්නතුනේ දැන් මේ පුද්ගලයෝ ගැන කියනකොට අපිට මතක් වෙන්නේ අභිධර්ම පිටකයේ තියෙන පුද්ගල පඤ්ඤාක්ති ප්‍රකරණය කියන පොතක්. මේකේ බුදුරජාණන් වහන්සේ පුද්ගලයෝ 300 80 ගානක් 83ක් දේශනා කරලා තියෙනවා. එතකොට මේ පුජ්‍යලයෝ ගැන තථාගතයන් වහන්සේ තරම් දහන්න කෙනෙක් දේශනා කරපු කෙනෙක් මේ තුන් ලෝක ධාතුවේ ඇත්තේම නැහැ. එතකොට දැන් මේ සූත්‍රය දේශනා කරන්නේ කවුද? උදේන ස්වාමීන් වහන්සේ. නැත්නම් රහතන් වහන්සේ නමක්. එතකොට දැන් අත්තන්තර පුජ්‍යලයා පැහැදිලි, පරන්තර පුජ්‍යලයා පැහැදිලි. සමන්තව පවා ගන්න, අනුන්තවන පුජ්‍යල දෙවෙනි පුජ්‍යලයා. තුන්වෙනි පුද්ගලයා තමයි අත්සංකත පරන්තප. සමනුත් වෙනවා අනුමුත් තවනවා. එහෙම අයත් ඉන්නව නේද? සමනුත් තව තව සමනුත් පීඩාවෙන් ඉඳගෙන අනිත් අයටත් යහතින් ඉන්න දෙන්නේ නැහැ. ඒ අයත් ඒ වලටම දාගෙන ඉන්න පුද්ගලයෝ ඉන්නවා. එතකොට ඒ තුන්වෙනි පුද්ගලයා. හතරවෙනි පුද්ගලයා තමයි අත්තන්තපත් නැහැ, පරන්තපත් නැහැ. ඒ කියන්නේ සමන්ත වෙන්නෙත් නැහැ, අනුන් තවන්නෙත් නැහැ. තමන් තවන යෝග කරන්නෙත් නැහැ. අනුන් තවන යෝග කර්ම කරන්නෙත් නැහැ. ඉතින් මේ පුජ්‍යලයෝ හතර දෙනා මෙහෙම උදේන ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කළා කියනවා. මේ පුජ්‍යලයෝ හතර දෙනාගෙන් ඔබතුමා කැමැතිම කාටද? මෙයා කියනවා අපෝ පළවෙනි එක්කෙනා නම් මම කැමති නැහැ. මේ ලෝකේ හැමෝම සැප විඳින්න කැමතියි. මේ මෝඩ මිනිස්සයා Taman තැවි තැවි ඉන්න කෙනාට මම කැමති නැහැ කිව්වා. ඊළඟට දෙවෙනි පුද්ගලයාට ඉතින් කොහොමත් කැමති නෑ අනුන්ට පීඩා දෙන කෙනාට මම කැමතිම නෑ කිව්වා. ඊළඟට කියනවා තුන්වෙනි තමනුත් ඇවිලා අනුමුත් තවන පුද්ගලයාට නම් කොහොමටවත් කැමති නෑ කිව්වා. ඊළඟට කියනවා ඔය හතරවෙනි පුද්ගලයා නම් හොඳයි කිව්වා. එයාට නම් මම කැමතියි කිව්වා. ඒ මොකද්ද? Taman කැවෙන්නේ නැහැ. අනුන් තවන්නේත් නැහැ. ඊළඟට තමන් පැවෙන යෝග කර්ම කරන්නෙත් නැහැ, අනුන් පවන යෝග කර්මවල යෙදෙන්නෙත් නැහැ. අන්න යානම් හොඳයි කිව්වා. ඒ වෙලාවේ දැන් උදේල ස්වාමීන් වහන්සේ කියනවා බමුණ මේ තවත් ඉන්නවා පිරිස් දෙකක්. පිරිස් දෙගොල්ලක් ඉන්නවා. නැත්තම් කොටස් මේ පිරිස කොටස් දෙකක් ඉන්නවා. ඒ තමයි මේ ලෝකේ කාමභෝගී ජීවිතයක් ගත කරන අය. රාන්දි දීමුතු මැණික් පිළි අරගෙන ඒවා හොයාගන්න මහන්සි වෙනවා. ගෙවල් දොරවල් හදනවා, යාන වාහන හොයනවා, අමුදරුවෝ පෝෂණය කරනවා. ඉතින් මේ අය මෙහෙම ඉන්න පුද්ගලයෝ පිරිසක් ඉන්නවා. හැබැයි තවත් පිරිසක් ඉන්නවා මේ සියලුම දේවල් අතහැරලා සමාන්ත පිළිච්ච මහත් භෝග සම්පත් හරි අල්ප භෝග සම්පත් හරි මේ සියල්ලම අතහැරලා අම්මා තාත්තා අතහැරලා අඹ දරුවෝ අතහැරලා තියෙන සියලුම ධනෙ අතහැරලා සසුන්ගත වෙලා මහානදම් පුරන පිරිසක් ඉන්නවා. ඉතින් මේ පිරිසෙන් පළවෙනි පිරිසට ඉතින් සමහර වෙලාවට අනුන් තවන්න සිද්ධ වෙනවා. Taman තවන්න තැවෙන්න සමහර විට සිද්ධ වෙනවා. හැබැයි මේ දෙවෙනි කට්ටිය දෙවෙනි පිරිස ඉතින් මේ විදිහට බොහොම සුපිලිසන්ව ඒ වගේම බොහොම සාන්තව බොහොම කාන්තව කිසිම කෙනෙකුට කරදරයක් නැතුව තෘෂ්ණාව අඩුව ඒ වගේම තෘෂ්ණාව නැති කරන්න මහන්සි ගන්නමින් වාසය කරන පිරිසක් ඉන්නවා. ඒ ඔය ඔය දෙගොල්ලන්ගෙන් කාට ප්‍රයා වැඩියෙන්ම කැමති? නැත්නම් මේ දෙන්නා දෙගොල්ලන්ගෙන් කවුද වඩාත් හොඳ කියලා ඇහුවා. මෙයා ඒකටත් උත්තර දෙනවා. ඉතින් කිසිම කෙනෙකුට කරදරයක් නැතුව මේ විදිහට භ්‍රාමචාරීව ඊළඟට අනුන් තවන්නෙත් නැතුව Tamanට වෙන්නෙත් නැතුව වාසය කරන මේ දෙවෙනි පුජ්‍යලයේ වටිනවා කියනවා. ඒ වෙලාවේ උදේන මහරහතන් වහන්සේ කියන දැන් ඔබතුමා මේ මොහොතේම කිව්වා මේ ලෝකේ ධාර්මික පැවිද්ද නැහැ කියලා. එතකොට බලන්න ඉතුරු කොටස් තුනම ධාර්මිකයිද නැත්නම් පැවිද්දා ධාර්මිකයිද? ඉතින් දැන් ගෝඨමුඛ කියන ධාක්මණයට වැඩේ හොඳටම හිතට වැදුනා. මේ රහතන් වහන්සේගේ කතාව හොඳටම ඔළුවට ගියා. ඒ වෙලාවේ දැන් බොහෝම ප්‍රසාදයක් ඇති වුණා. ප්‍රසාදයක් ඇති වෙලා කියනවා අපේ මේ කතාව බොහෝම වැඩදායකයි. මමත් මේ ඇවිදගෙන යන ගමන් මෙතෙන් කාපේ කොච්චර වටිනවද? ඔබ වහන්සේත් එක්ක කතා කරපු එකක් වටිනවා. ඒ නිසා මම ඔබ වහන්සේ දැන් ඔබ වහන්සේගේ භාෂිතයට මම පැහැදුනා. හැබැයි ඔබ වහන්සේ කෙටියෙන් කියපු ඔය පුජ්‍යලෝ හතර දෙනා ගැන මට කියලා දෙන්න. මේ වෙලාවේ මේ මහරහතන් වහන්සේ හොඳයි එහෙනම් අහගන්න කියලා මේ පුජ්‍යලෝ හතර දෙනා ගැන පිළිතුරු කියලා දුන්නා. පළවෙනි එක්කෙනා කවුද? තමන් පැවෙන තමන් පැවෙන යෝග කර්මවල යෙදෙන පුජ්‍යලයා. ඒ තමයි පින්නතුනේ අත්ත කිලමතාන යෝගය. ඉතින් ඒක පින්නතුනේ බුදුරජාණන් වහන්සේ අනුමත කළේ නෑ. උන්වහන්සේ සත්‍ය සොයාගෙන යන ගමනේදී එවැනි දෙයක් අත්දැක බැලුවා. නමුත් උන්වහන්සේ තේරුම් ගත්තා Taman කැවිලා අත්කිලමතාන යෝගයේ ජීවිතයට පුරුදු කරලා කවදාකවත් මේ යථාර්ථයක් කරා යන්නට පුළුවන් කමක් නැති වග. එතකොට පිළිතුර දැන් බලන්න අපි මේක තෝරලා බලමු. Taman පැවෙන පුද්ගලයා කියලා කිව්වම එයා සාමාන්‍ය හැඳුමක්වත් අඳින්නේ දැන් අද අපිට ඉන්දියාවට කියොත් නිගන්ඨයෝ බලන්න. ඔය ඉන්දියාවට පින්නතුනේ මොන තරම් සීතලක් තියෙනවද සමහර කාලවලට. සමහර කාලවල වලට පින්නතුනේ පුදුම රස්නයක් මිනිස්සු පවා මැරෙනවා. ඉතින් මේ කාලවලත් ඔය නිගන්ඨ පිරිස හැඳුමක් අඳිනවද? නෑ. ඉතින් ඇඳුම් අඳින්නේ අසේලකෝ වගේ ඉන්නවා. කිසිම ඇඳුමක් නෑ. ඉතින් ඒකෙන් තමන්තර වෙනව නේද? ඉතින් ඒකෝර බලන්න මේ Tamanta වෙන පුජ්‍යලු. තව සමහරව ඉඳලා තියෙනවා පින්නතුනේ එක කකුලෙන් හිටගෙන මුළු ජීවිතේම එයා හිතන්නේ මේක තමයි ලොකුම භාවනාව කියලා තියෙනවා. එක කකුලක් කකුලකින් ඉඳගෙන ඉන්නවා. හිටගෙන ඉන්නවා. තව සමහරව ඉන්න හුස්ම ගන්නෙ නෑ මේ සත්තු මැරෙයි කියලා මේ තමන් පැවෙනවා. තවත් අය පින්නතුනි කවුරු හරි ආරාධනාවකින් දානයක් දුන්නොත් ඒක පිළිගන්නේ නැහැ. ගස් කොළවල පොතු වළඳනවා. පොතු ආහාරයට ගන්නවා. ඊළඟට ඔය මුල් වර්ග ආහාරයට ගන්නවා. කිසියම් බොහෝම පුදුම විදිහට ඒ ශාරීරියේ තවනවා. හැබැයි අවබෝධ වෙන සත්‍යයකුත් නැහැ. ඊළඟට පින්තින් තව සමහර අය ඉඳලා තියෙනවා මහා පුදුම විදිහට මේ ශරීරයේ දුක් පීඩා මහ වද වේදනා පමුණුවන අය පිරිසකුත් ඉන්නවා. ඒ දුක අවබෝධ කරගන්න. නමුත් එහෙම අවබෝධ වෙන්නේ නැහැ කියන එක අපිට දැන් මේ ධර්මයේ කියවගෙන යනකොට ඉතාම හොඳට පැහැදිලි. එහෙම අවබෝධ වෙනවා නම් පිණිසු දැන් මේ මනුස්ස ලෝකේ අපි ඈතට යන්න ඕන නෑ. දැන් පිළිකාරෝ හලේ ඉන්න රෝගීන්ට ඔක්කොටම කලින් අවබෝධ වෙන්න ඕන. එහෙම අවබෝධ වෙනවද? නෑ අවබෝධ වෙන්නේ නෑ. මේක පින්නතු නුවණැසටම තමයි නුවණටම තමයි අවබෝධ වෙන්නේ. එතකොට දැන් අත්තන්තප තමන් කැවෙන පුද්ගලයා ගැන අපිට හොඳට පැහැදිලි. එහෙමයි ඕන තරම් ඉඳලා තියෙනවා. ඔය නොයෙක් විදිහේ ශාස්ත්‍රවරු පුදුම විදිහට මේ ශරීරයේට වේදනා දෙමින් ශරීරය තවමින් ඒගොල්ලෝ විමුක්තිය බලාපොරොත්තු වුණා. ඒ අතර ඒ විතරක් නෙවෙයි සාමාන්‍ය ජීවිතයේ නත් සමහර පුද්ගලෝ ඉන්නවා ජීවිතේට මේ අනවශ්‍ය විදිහට පින්නතුනේ දුක් දෙනවා. මේ සමහර වෙලාවට කෑම බීම කියන නොකානු බී ඉන්නවා. සමහර වෙලාවට ඇඳුම් පැළඳුම් තියෙන මේ සත්‍යයක් අසත්‍යයක් නෙවෙයි. ඒවා හොයන්න යන කමක් නෙවෙයි. නමුත් සමහරුන්ට ඒක හුරු වෙලා. පින්නතුනේ ඒ අය මුළු ජීවිතේම හඳින්නේ වැරහැලි. දැන් එක මහත්මයෙක් හිටියා අපිට දැනගන්න ලැබුණා එතුමාට විශාල ධනයක් තිබිච්ච කෙනෙක්. අද කාලේ හැටියට කියනවා කෝටි ගාණක ධනයක් තිබිච්ච කෙනෙක්. ඉතින් මෙතුමා පරණ කුඩේකුත් අරගෙන කිසිම දවසක වාහනයක් ගත්තේ නැහැ කියනවා. මේ මෑත කාලේ. එතුමාගේ මරණයෙන් පස්සේ පින්නතුනේ ඒ සියලුම ධනෙ රාජසන්තක කරලා තියෙනවා. කවුරුත් නැහැ. බලන්න තමන් සැවෙනවා. මොකද ඒ අය කැමති නෑ ඒවා පරිහරණය කරන්න. ඒතර මේ අත්තන්තප පුද්ගලයා. ඉතින් මෙන්න අත්තන්තප පුද්ගලයා දැන් පැහැදිලි කරලා දුන්නා උදේන මහරහතන් වහන්සේ. ඊළඟට පරන්තප පුද්ගලයා කවුද? පරන්තප පුද්ගලයා කියලා කියන්නේ එයා අනිත් අය තවනවා. තමන් තවෙන්නේ නෑ. අනුන්ව තවනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු බුද්ධ මේ දේශනාවේ හැටියටම කතා කළොත් දැන් හරක් මරණ අය මොකද කරන්නේ? ඒ අය අනින් අය තවනවා. එළුව මරණ අය, ඌරෝ මරණ අය, මූව මරණ අය, දඩේන යන අය, අනුන්ට වද වේදනා පමුණුන අය මොකද කරන්නේ? අනු තවනවා. ඊළඟට පින්නතුනේ තව නොයෙක් දෙනා ඉන්න දැන් මේ සමාජයේ ඇත්තටම ගත්තොත් ගොඩාක් අය පින්නතුනේ අනුන් තවන පුද්ගලයෝ තමයි මේ සමාජයේ. කායික වශයෙන් උත් මානසික වශයෙන් උත් නිතරම බලන්නේ අනිත් අය වර්තන්ද සවන්. එහෙම පුජ්‍යලේ ලෝකේ ඕන තරම් ඉන්නවා. ඒ තමයි පරන්තප පුජ්‍යලයා. අනිත් අය නිතරම සරනවා. ඊළඟට පින්නතුනි අත්තන්තප පරන්තප පුජ්‍යලියොත් කියනවා. ඒ කියන්නේ සමනුත් පැවෙනවා අනුමුත්තවනවා. සමහර මිනිස්සුත් ඉන්නවනේ නේද? තමන්ගේ මහත්යා පැවෙනවා. නෝනත් ඒ විදිහටම තවනවා. එහෙම නැද්ද? එහෙමයි ඕන තරම් ඉන්නවා. Taman වලේ වැටිගෙන අනිත් අයත් සැප විඳිනවට කැමති නැහැ. ඒ අයත් අර ගමනේම තමයි එක්කන් යන්න බලන්න මේක තමයි පිණුත් අත්තන්තප පරන්තප සුද්ධිය. ඒ වගේම පිණුත් දැන් ඒ කාලේ නොයෙක් මේ කණ්ඩ විශ්වාස තිබුණානේ. ඉතින් සමහර රජව රජවරු, ඉතින් ශාක්‍ය වංශික රජවරු, ඒ වගේ මහා කුලවල ඉපදිච්ච බ්‍රාහ්මණයෝ, බොහොම ධනයක් තිබ්බ සිටුවරයෝ මේ යෝගා කර්ම කරනවා කියන්නේ යාග හෝම කරනවා. ඉතින් මේ අය පින්නතුනේ එක කාලයකට යනවා හරක් ගාලට. හරක් ගාලට ගිහිල්ලා දැන් හරක් විදියට ජීවත් වෙනවා. හරක් විදියටම ජීවත් වෙනවා. ඒ කියන්නේ මේ රජතුමයි ඒ යාගේ කොම වලට යන්නේ අට කතාවේ තියෙනවා. රජතුමයි දේවියයි පුරෝහිතයයි තමයි මේකට යන්නේ. දේවියත් යන්න ඕන අග්‍රමහේසිකාව. ඉතින් ගිහිල්ලා මේගොල්ලෝ දැන් මාස 3ක් 4ක් මේ මේ යාග හෝම කරනවා. මොකද්ද මේගොල්ලන්ගේ චාරිත්‍රේ? අර හරක් විදිහටම කාලේ ජීවත් වෙනවා. නිදාගන්නේ ගොම ගොඩේ. අර හරක් පැටියේ කිරිබොන විදිහට එළදෙන එකගේ ඒ කිරිබොන්නේ ඒ ආකාරයෙන්. ඉතින් දැන් රාජ්‍යරුවොත් එහෙම කිරිබොනවා, දේවියත් එහෙම කිරිබොනවා. ඊළඟට අර බ්‍රාහ්මණයත් ওই විදිහට තමයි ජීවත් වෙන්නේ. දැන් ඉතින් මොකද්ද වෙන්නේ? Taman පැවෙන්නේ නැද්ද? Taman පැවෙනවා. මේ නිර්පරාදේ. Tamanට බොහොම පහසුවෙන් ඉන්න පුළුවන්. වැඩෙන ගුණයකොත් නැහැ. නමුත් පින්නතුනේ අර ගාලට වෙලා හරක් වගේ ජීවත් වෙනවා. හැබැයි ජීවත් වෙලා මේ යෝගේ මේ යාග හෝම වල ක්‍රමේ තමයි Taman දුක් විඳලා ඊළඟට රාජ්‍යරු අන කරනවා. මොකක්ද ධන කරන්නේ? හරක් මෙච්චරක් මරන්න එළුව මෙච්චරක් මේ මේ යාගයට මරන්න ඕන. කුකුළු මෙච්චරක්. මේ මේ විදිහේ මෙන්න මේ අයගේ ලේ ගන්නට ඕන. ඉතින් මෙන්න මේ විදිහේ දෙතිදස්සෝ පූජා කරන්න ඕන. ඉතින් පින්නතුනේ මොකද වෙන්නේ කියන්නේ? අමනුත්ත වෙනවා අනුමුත්තවනවා. දැන් පැහැදිලිද අත්තන්තප කරන්තප පුජ්ජල. පැහැදිලි. ඊළඟට දැන් උදේන ස්වාමීන් වහන්සේ සමන්ත වෙන්නෙත් නැහැ අනුන්ත වෙන්නෙත් නැති තමන්ට වෙන යෝග කර්ම කරන්නේ නැති අනුන් සවන යෝග කර්ම කරන්නේ නැති පුජ්‍යලයා ගැන පැහැදිලි කරනවා. ඉතින් ඒ පුජ්‍යලයා තමයි දැන් උදේන ස්වාමීන් වහන්සේ කියනවා ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ. මේ අනන්ත ගුණ සමුදාය. මේ කියන්නේ අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ අරහං ගුණය පිළිබඳව සම්මා සම්බුද්ධ ගුණය පිළිබඳව විද්‍යාචරණ සම්පන්න ගුණය පිළිබඳව විශේෂයෙන් මේ නවාරහාදී බුදුගුණ පිළිබඳව කෙනෙක් පහදිනවා. ඒ වගේම උන්වහන්සේගේ සීලස්කන්ධය පිළිබඳව, සමාධිස්කන්ධය පිළිබඳව, ප්‍රඥාව පිළිබඳව පහදිනවා. ඊළඟට උන්වහන්සේ ලෝක සත්‍යයට චතුරාර්ය සත්‍ය පිහිට අවබෝධ කරලා දෙන ආකාරය ගැන පහදිනවා. උන්වහන්සේගේ ගාම්භීර ප්‍රඥාව ගැන පහදිනවා. දේශනා විලාසය ගැන පහදිනවා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයට පහදිනවා. පැහැදිලා මෙයා මොකද කරන්නේ? මේ ධර්මය අහලා මුලැමැද අග යහපත් මේ ධර්මය අනුගමනය කරන්ද මෙයා බොහොම කැමැත්තක් ඇති කරගන්නවා. සද්ධාව පහළ කරගන්නවා. සද්ධාව පහළ කරගෙන කල්පනා කරනවා මේ ධර්මය අනුගමනය කරන්ට නම් මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. මම සසුන්ගත වෙන්න ඕනේ කියලා මේ කෙනා සසුන්ගත වීමට වෑයම් කරන උත්සාහ කරනවා. Taman ප්‍රතිවිච්ඡ සියලුම භෝග සම්පත් අතහැරලා බුද්ධ ශාසනේ පැවිදි වෙනවා. පැවිදි වෙලා පිළිසු සරල ජීවිතයකට හුරු වෙනවා. නැටි පාත්‍රයක් අරගෙන පින්ඳ පාත්‍ය යමින් ඒ වගේ බොහෝම සන්තෝෂයෙන් ලැබෙන දෙයක් වළඳලා ජීවත් වෙන ක්‍රමයකට මෙයා හුරු වෙනවා. හුරු වෙලා දැන් ඉතින් බොහෝම සතුටෙන් තමයි වාසය කරන්නේ. ප්‍රාණඝාතය කොහොමවත් සිද්ධ වෙන්නේ නැහැ. ඒ ගැන සිතුවිලිවත් ඇති වෙන්නේ නැහැ. අදක්ඛාදානෙ අනුන්ගේ දේවල් හොරකම් කරන්න කවදාවත් හිතන්නේ නැහැ. මේ වගේ හිස් වෙනවා. ඊළඟට කාමයේ වර්ධව හැසිරීම නෙවෙයි සම්පූර්ණ මෛත්‍රණ ධර්මයේ වළකිනවා. ඊළඟට පින්නතුනේ මුසාවත් වීම කීමෙන් වළකිනවා. ඒ විතරක් නෙමෙයි රහමෙර පාවිච්චියෙන් වළකිනවා. ඊළඟට පිසුනා වාතාවෙන් හිස් වචන කතා කරන්නේ, පරුස වචන කතා කරන්නේ, අනුන්ගේ ඕපදූප කතා කරන්නේ මෙයා කතා කරන්නේ දස කතාවක් නිතර මල් පෙච්ච සාවේ පිළිබඳව ලැබිච්ච දෙයකින් සතුටු වෙමින් මේවා පිළිබඳව කතා කරමින් පුදුම ගමනක් පුදුම සීලයක් ආරක්ෂා කරගෙන යනවා ඒ විතරක් නෙවෙයි විකාල භෝජනෙන් අයින් වෙනවා. ඒ වගේම ওই සුන්ද විලගුන් පාවිච්චි කරන ඒ தත්යෙන් අයින් වෙනවා. මේ විදිහට බොහෝම හොඳ සීලේක මෙයා ගමන් කරනවා. ඊළඟට දැන් ඇහෙන් රූපයක් දැකලා නිමිති ගන්නෙ නෑ. ඒ වගේම කනෙන් ශබ්දයක් අහලා නිමිති ගන්නෙ නෑ. නාසයෙන් ගඳ සුවඳ දැනගෙන නිමිති ගන්නෙ නෑ. ඒ විතරක් නෙවෙයි දිවෙන් රස විඳලා මේ මේක රසයි මේක මෙහෙමයි කියලා නිමිති ගන්නෙ නෑ. ඊළඟට කයට පහස ලැබලා මේ පහස මං හොඳයි කියලා නිමිති ගන්නෙ නෑ. රාගය ඇති කරගන්නේ නෑ. ඒ වගේ මේක රළු දෙයක් නම් ගැටි නැති කරගන්නේ නෑ. ඊළඟට මනසට පින්නතුනි අරමුණු අරගෙන යා බොහෝම නුවණින් සිහිනුවණින් වාසය කරනවා. දැන් බලන්න මෙයාගේ ඉන්ද්‍රියක් සංවර වෙනවා. ආර්ය ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ පුද්ගලයා දැන් බලන්න අපේ උනක් ඔය ක්‍රමයට තමයි කෙලස් නැති වෙගෙන යන්නේ. දැන් මෙයා හොඳට ශික්ෂාකාමී වෙනවා. ඊළඟට ඉන්ද්‍රිය ධර්ම ඉන්ද්‍රිය සංවර සීලයේ පුදුම විදිහට ඉන්ද්‍රිය සංවර වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට මෙයාට පින්න තුනේ මෙයා සති සම්පජාන්යෙන් යුක්ත වෙනවා. බොහෝම පුදුම ස්මෘතියක් තියෙන්නේ. පුදුම සතියක් තියෙන්නේ. ඒ කියන්නේ මෙයා ඉස්සරහට යන්නේ නුවණින්, ආපහු පිටිපස්සට එන්නේ නුවණින්, අතපය දිග හරින්නේ නුවණින්, ඒ වගේම අතපය හකුලවන්නේ නුවණින්, කෑම බීම ගන්නෙ නුවණින් හැම දෙයක්ම නුවණින් කරන්නේ. නුවණින් කරන්නේ මොකද අවබෝධයක් කරා යන ගමනට මේ නුවණින් කිරීම අත්‍යවශ්‍යයි. ඒ පමණක් නෙවෙයි වැසිකිලි කැසිකිලි පවා යන්නේ මේ පුද්ගලයා නුවණින් මේ ස්වාමීන් වහන්සේ. එතකොට දැන් බලන්න ආර්ය සීලස්කන්ධයෙන් යුක්තයි ආර්ය ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තයි ආර්ය ස්මුති ස්කන්ධයෙන් එච්චනා යුක්තයි ඉතින් මෙහෙම වෙනකොට මොකද වෙන්නේ? පංච නීවරණ ධර්ම යටපත් වෙනවා. කාමස්කන්ධයක් කියන්නේ නෑ. මොකද ඉන්ද්‍රිය සංවර වෙනකොට කාමස්කන්ධයක් ඇති වෙනවද? සති සම්ප්‍රදානයේ තියෙනකොට කාමස්කන්ධයක් ඇති වෙනවද? නෑ. මෙයා සිහිනුවණින් මේවා කරන්නේ. ඒ නිසා කාමස්කන්ධය දුර වෙලා යනවා. යටපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔය තරහා ගති, කේන්ති යන ගති, ඒ වගේම පරිජනීමේ ගති, එකට කීමේ ගති මේවා මහා අවශ්‍ය දේවල් නෙවෙයි කියලා මෙයා මේ වගේ ඈත් වෙනවා. ඊළඟට පින්නතුනි හිතේ තියෙන නොසන්සුන්කමෙන් ඒ විතරක් නෙවෙයි හිතේ තියෙන පසුතැවිල්ලෙන් මේ වගේමත් මෙයායින් වෙනවා. ඒ වගේම පින්නතුනි ඔය හිතේ තියෙන අලසකමෙන් කම්මැලිකම් වලිමුත් අයින් වෙනවා. ඒ වගේම ධර්මයේ පිළිබඳව කිසිම සැකසාංකා නැහැ. බුදුරජාණන් වහන්සේ පිළිබඳව කිසිම සැකසාංකා නැහැ. පුදුම විදිහට ඒ සැකසාංකා නැතිකම නිසාම මෙයා කුසල් කරගන්නවා. ඒක දැන් බලන්න දැන් ක්‍රමක්‍රමයෙන් මේ ගමන ඉදිරියට යන හැටි. ඊට පස්සේ මේ සූත්‍රය පැහැදිලි කරනවා මේ නීවරණයන්ගෙන් අයින් වෙනකොට යටපත් වෙනකොට මොනවද ඇති වෙන්නේ? විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත පතම ධානය ඇති වෙනවා. පුදුම සැපයක්. ධාන සැපයෙන් දැන් මෙයා ඉන්නේ. කිසිම කෙලෙස් බරක් ඒ වගේම කෙලෙස් ඇවිල්ලක් මුකුත්ම නෑ මේ පුද්ගලයාට. ඉතින් ධ්‍යාන සැපයෙන් මෙයා ගත කරනවා. හරියට දැන් නිදා ගන්නකොට අපි කැමති ඒ වගේ පුදුම සමාධි කැපේකින්ම කාලය ගත කරනවා. පින්නතුනි දැන් බලන්න හිතට නොයේ කිසි හිත තන්තර නැත්නම් ඊළඟට හිත බොහොම ඒකාකාරීව තියෙනවා නම් හිතට ප්‍රශ්න නැත්නම් අපිට සාමාන්‍ය පුදුම සැනසෙල්ලක් දැනෙනවානේ. එතකොට පඨම ධානය වගේ උපදව ගත්තම කොහොම සැනසෙල්ලක් ඇද්ද? ඒකනිව ධාන සැපයට ඇලුනහම ආයකින් ඈත් වෙන්න බෑ පින්නතුනි. ඒක පුදුමාකාර සැපයක්. ඒ සැපයට ඇරිලා තමයි ආකාසානං ඡායතනාහි අරූප ලෝකවල කල්ප ගණන් ඇස්තු ඉන්නේ. ඒ තරම් පුදුම සැපයක් තමයි ධ්‍යාන සැපය. ඉතින් ඒන් නතර වෙන්නේ පඨම ධ්‍යානෙන් යා තති ධ්‍යානෙ දක්වාම යනවා. මේ ධ්‍යාන දක්වා යන්නේ මොකටද? යථාර්ථයක් අවබෝධ කරගන්නට අවශ්‍යයි සමාධිය. ඒකයි සමාධියක් දිනු කරන්න කිව්වේ. අපේ පිළිතුරලා දාන්නවා සමාධි භාවනා සූත්‍රයේ සඳහන් වන්නේ සමාධින් භික්කවේ භාවයේ සමාහිත යථා භූතං පස්සති. මහණෙනි සමාධිය දිනු කරන්න මොකටද? යථාර්ථය අවබෝධ කරගන්න. එහෙම නැත්නම් සමාධියෙන් ඇති කිසිම වැඩක් නැහැ පින්නතේ. සමාධිය අවශ්‍ය වන්නේ මොකටද? යථාර්ථය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්නයි අපිට සමාධිය අවශ්‍ය වෙන්නේ. ඉතින් දැන් මෙයා සමා ඒ විදිහට චතුත් අධ්‍යානයේ දක්වා මෙයා ඒ ගියාම මෙයා කුබ්බේ නිවාසාන ඥානෙ ලැබෙනවා. ඒ කියන්නේ අතීත සංසාරයේ මෙයා ඉපදිච්ච ගණන් වාර ගණන් මෙයාට තේල්ල ගන්නවා. ඉතින් මේවා පේනකොට අනේ මම මේ හැම තැනකදීම ලබලා තියෙන්නේ මේ පංච උපාදානක් සම්දෙමනි කියලා මෙයා අවබෝධයෙන් මේවා පිළිබඳව කලකිරෙනවා. ඊළඟට පින්නතුනි චතු උප්පත්ති ඥානය ඒ කියන්නේ ඉපදිලා මැරෙන සත්‍යෝ නැත්නම් මෙයාගේ ජීවිතෙත් පේනවා මෙයාට අනිත් අය ගැනත් පේනවා ඉපදී ඉපදී මැරෙන සත්‍යෝ පිළිබඳව අනේ මෙහෙම ඉපදිලා කියන එක ආත්මයක ශක්ති රජ වෙලා ඊළඟ ආත්මේ අවීච මහා නරකේ ගිහිල්ලා ඉපදිලා එතනින් චුත වෙලා තිරිසන් ලෝකෙට ඇවිල්ලා ඒ විඳපුදුන් ඒ වගේ මානන්තරිය පාප කර්ම කරගත් අවස්ථා මේවා කොහොම මෙයාට පින්නතුණු තේින්න ගන්නවා ඉපදෙන අවස්ථාව, මැරෙන අවස්ථාව කොහොම තේරෙන්න ගන්නවා. එහෙම තේරෙන්න ගන්නකොට මෙයා අවබෝධයෙන්ම මේ පිළිබඳව කලකිරෙනවා. දැන් අපිට මේ වගේ දෙයක් නැති හින්දානේ අපි හිතන්නේ මේක තමයි ලෝකයේ තියෙන ලොකුම සැපේ කියලා. පින්නතුනේ මේක මොන සැපයක්ද? අපි මොන තරම් දුක් ගොඩක්ද මේ විඳින්නේ? දිව්‍ය ලෝකත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් අපි මහා දුක් කන්දරාවක් තමයි මේ විඳින්නේ. වැඩි ඕන නැහැ උදේ නැගිට අවදි වෙච්ච වෙලේ ඉඳලා මේ ශරීරය පින්නතුනි යම් කිසි මට්ටමකට ගන්නත් උත්තර වෑයම් කරනවා. මූණ හොදනවා, දත් මදිනවා. ඔවා දවස් දෙකක් තුනක් නොකර ඉන්න බලන්න. මොකද වෙන්නේ කියලා. නමුත් අපට ඕක වැටහෙන්නේ නැහැ. බලන්න පින්නතුනි ඒ තරම්ම දුකක් තමයි අපි විඳින්නේ. හැබැයි දිව්‍ය ලෝකවල මේක ටිකක් අඩුයි. දිව්‍ය ලෝකවල නම් ඔය විදිහේ දෙයක් නැහැ. නමුත් ඒවත් අසාර ස්වභාවයට යනවා. මොකද දිව්‍ය ලෝකයේ ආවිස වින්දනය කළ සමහර වෙලාවට අපායට යන්න පුළුවන්. ඉතින් මේවා පේන්න ගන්නකොට දැන් Tamanth ඔය ජීවිතේ ඉඳලා හිත දියුණු වෙලා ඔය විදිහේ Taman ඉපදිලා මැරිච්ච වාර ගණන ඒ විඳපු දුක් වේදනා ඒවත් සියල්ලම පේන්න ගත්තොත් අපිට මේකේ ඇලීමක් ඇති වෙයි. ඇලීමක් ඇති වෙන්නේ නැහැ. ඉතින් මේවා පේන්න අරගත්තාම ඊළඟට මෙයා හිත යොදනවා ආසාවක් වෙනානේට. ඒ කියන්නේ මේ කෙලෙස් ධර්මයන් නැති කරන්න මෙයා වෑයම් කරනවා. දැන් හිත බුදුම විදියට සමාධිමත් බුදුම ඒකාග්‍රතාවයක් මේ පුජ්‍යලයාට තියෙනවා. දැන් මෙයා මොකද කරන්නේ? මේ ස්වාමීන් වහන්සේ දැන් මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලනවා. ඊළඟට දැන් මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව දුක මෙයාට හොඳට තේරෙනවා. ඊළඟට මෙයා චතුරාර්ය සත්‍ය ධර්මයට යොමු වෙනවා. මේ දුක් ගොඩ විඳින්න හේතු වුණේ මොකද්ද? සංහාව නැත්නම් ආශාව තමයි මේකට ප්‍රධානම හේතුව කියලා මෙයා ඒ තෘෂ්ණාව නැතිකරන්න වෑයම් කරනවා. ඊළඟට මෙහෙම වෑයම් කරනකොට පින්නතුණි මොකද්ද සිද්ධ වෙන්නේ? නිවන සාක්ෂාත් වෙනවා. යායුතු මාර්ගයේ තාම හොඳින් පැහැදිලි වෙනවා. ඒ මාර්ගයේ ගිහිල්ලා මෙයා මේ ස්වාමීන් වහන්සේ උතුම් අරිහත්ත්වයටපත් වෙනවා. මේ ස්වාමීන් වහන්සේ අනුන් කවන්නේත් නැහැ, සමන්ත වෙන්නේත් නැහැ. පුදුම සැනසෙල්ලකින් කාටත් සාන්තියගෙන දෙමින් උන්වහන්සේගේ දැකීමක් වෙන තුන කෙනෙකුට මහා සැනසීමක්. කතාවක් කළොත් ඒකත් මහා සැනසීමක්. උන්වහන්සේට වන්දනා කළත් ඒක සැනසීමක්. ඒකනේ පුණ්‍යක්කෙත්තං අනුත්තරං කියලා කියන්නේ. මේ මහා සංඝයා ඒ වගේම නිකලේ සුත්තමයෝ කියලා කියන්නේ ලෝකේට පින්කෙතක්. එතකොට බලන්න දැන් මේ උදේන ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා මෙන්න තමන්ට වෙන්නේ නැහැ තමන් පුදුමාකාර තනසීමකින් ඉන්නවා අනුන්ට වන්නේත් නැහැ අවන්ත අනුන්ට මහා තනසිල්ලක් ලබා දෙන කුජලයා. ඉතින් දැන් මේ මේක අහපුවාම ගෝඨමුක බ්‍රාහ්මණයාට ශ්‍රද්ධාවෙන් උතුරා ගියා. අනේ ස්වාමීන් වහන්සේ අද කාලේ වුණත් ඉන්නතුළු මේ අහිංසක පැවිද්දන්ට නිතරම මේ ලෝක පැවිද්ද නෑ. දැන් ඉතින් හාමුදුරු ගන්න දෙයක් නෑ. ඕවානේ අපි කතා කරන්නේ. පින්නතුනි ගිහියන්ට වඩා හාමුදුරු කොච්චර හොඳද? හොඳට කල්පනා කරලා බලන්න. දැන් සමහර වෙලාවට මේ මේ කඩපාඩු තියෙන්න පුළුවන්. නමුත් ගිහි උදවියට වඩා අපි සංසන්දනය කළ බැලුවොත් අනුන් තවන්නව අඩුයි පින්න. අනුන් කැරීම පැවිද්දන්ගෙන් ගොඩක් සිද්ධ වෙනවාද ගිහියන්ගේ තරම්. ගිහියන්ගෙන් තරම් අනුන්ට වීම සිද්ධ වෙන්නේ නැහැ. තමනුත් පිටින් කැවෙන්නේ නැහැ පැවිද්ද ධර්ම මාර්ගය දන්නවා. දැන් සමහර වෙලාවට දැන් Taman කැවෙන අවස්ථා බලන්න දැන් වෙන ඔයෙක් ඔයෙක් ආගම්වල මොන තරම් මේ ජීවිතේ Taman කැවෙනවද කටු ගහගෙන ඔයෙක් වේදනාව විඳගෙන මොකද එහෙම එහෙම පැවිද්දෝ අතර එහෙම දේවල් සිද්ධ වෙන්නේ නැහැ. සමහර වෙලාවට කුංචි කුංචි අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඊළඟට අනුමුක්තවන්නේ නැහැ සමුණුත් තවන් කැවෙන්නේ නැහැ. පැවිද්දෙක්ගෙන් පින්නතුනි සිද්ධ වෙන්නේ ඒකාන්තයෙන්ම අනුන්ටත් දැනසීමක් සිද්ධ වෙනවා තමන්ටත් යහපතක් ඒකාන්තයෙන්ම සිද්ධ වෙනවා ඒ නිසා අපි දැන් සමාජයේ වශයෙන් වගේ දේවල් පැවිද්දන්ට දොස් කියනවා නම් ඒවා පින්නතුනි අපි ටික ටික අඩු කරගන්න ඕනේ මොකද මේ රත්න තුනට යම් කිසි කෙනෙක් දෝෂයක් වනිනවා කියලා කියන්නේ ඒක ලේසි පාසු දෙයක් නෙවෙයි අපි පුද්ගලිකවම දන්නවා අපි ඔය අපි අම්බලංගොඩ නැත්නම් අපේ මූලස්ථානේ ඉන්න දවස්වල එහෙම සමහර අය මහා සංඝයාට බැනපු අය එක විශ්වයකට දැනපු අය සමහර වෙලාවට පසු කාලින මහා අසරණ තත්වයකටපත් වෙලා තියෙනවා. ධර්ම මාර්ගයේ පවා ඒ අයට තමන්ගේ පෞල් ජීවිත පවා අවුල් වෙලා තියෙනවා. ඒ වගේම අපි උනත් වික්ෂුන් වහන්සේ නමක් උනත් අපි බලලා තියෙන නිතර නිතර සංඝයාට අහවල් කෙනා මෙහෙමයි, අහවල් ස්වාමීන් වහන්සේ මෙහෙමයි, ශික්ෂා දොස් කියනවා නම් පින්නතුනේ මේ විශ්වයට යහපතක් වෙන්නේ නෑ. මොකද මෙතන තියෙන්නේ මේ ලෝකයේම තියෙන පුණ්‍ය ශේස්ත්‍රයේ තමයි මහා සංඝයා කියලා කියන්නේ. ඒක හාමුදුරුවෝ නමකට බැන්නොත් අර මහා සංඝයාටම බැන්නා වෙනවා. ඒ නිසා අපි ඇයි අකුසල් කරගන්නේ? අපි බොහෝම ඥානවන්තව මේ ගමන යන්නට ඕන. ඒ නිසා පින්නතුනේ දැන් මේ බ්‍රහ්මණයට හරීම සතුටුයි. බ්‍රහ්මණයක් කිව්වා ඔබ වහන්සේ නම් මට මහා කල්යාණ මිත්‍රයෙක්. ඒ නිසා ඔබ වහන්සේ හරියට යටි කුරු කරපු එකක් උඩු කුරු කරා වගේ මට මේක පහදලා දුන්නා. ඒ වගේම අන්ධකාරයේ රූප බලන්න නිකන් පහනක් දැල්වා වගේ ඔබ වහන්සේ මට මේක කියලා දුන්නා. ඒ විතරක් නෙවෙයි මාර්ගයේ වැරදිච්ච කෙනෙකුට මාර්ගය පෙන්වා වගේ ඔබ වහන්සේ මට අමා කිරිපෙව්වා. ඒ නිසා ඔබ වහන්සේ නම් මම ඒකාන්තයෙන්ම සරණ යනවා කිව්වා. පින්නතුණියෝක දෙල්ලම් කතාවක් නෙවෙයි බමුණෝ කියන්නේ මහා පුදුම මාන්නයක් තියෙන අය. අදට උනත් බලන්නකෝ සවැත් නුවර පැත්තේ ඉන්නවා බමුණෝ. මේ ඉන්න ගයක් නැහැ. වරිච්චි ගේක ඉන්නේ. අපි පොඩ්ඩක් hina වුණත් අහක බලා ගන්න. අදටත් බමුණා එහෙමයි. ඒ කියන්නේ පුදුමාකාර මාන්නයක් තියෙන පිටක් තමයි මේ බමුණෝ කියන්නේ. කණ්ඩත් නැහැ, ඉන්නත් නැහැ, පුදුම දුකක් විඳින්නේ. නමුත් මාන්නේ පුදුම විදිහට තියෙනවා. ඉතින් මේ බමුණත් ගෝඨමුක කියන බ්‍රාහ්මණයා දැන් මේ ස්වාමීන් වහන්සේට කියන මං ඔබ වහන්සේ සරණ යනවා. දැන් අපේ මේ සූත්‍ර පාඨයේ අපි ඉදිරිපත් කරපු සූත්‍ර පාඨයේ තේරුම තමයි මම දැන් මේ ප්‍රකාශ කරන්නේ. මං ඔබ වහන්සේ සරණ යනවා කිව්වා. ඒ වෙලාවේ දේන මහරහතන් වහන්සේ කිව්වා මාව නම් සරණ යන්න එපා. බුදුරජාණන් වහන්සේ සරණ යන්න. උන්වහන්සේගේ ධර්මයේ මහා සංඝයා සරණ යන්න. හරිවා කොහෙද ඔය බුදුරජාණන් වහන්සේ ඉන්නේ? ඒතර ඔබ වහන්සේ මෙච්චර වටිනවා නම් ඒ බුදුරජාණන් වහන්සේ කොහොම වටිනේ නැද්ද? දැන් ඔබ වහන්සේත් සරණ ගිහිල්ලා ඉන්න උන්වහන්සේද කියලා ඇහුවා. ඔව් මමත් සරණ ගිහිල්ලා ඉන්නේ අපේ තථාගත බුදුරජාණන් වහන්සේ. එහෙනම් කොහෙද උන්වහන්සේ ඉන්නේ කියලා ඇහුවා. අන්න එතකොට තමයි කිව්වේ උන්වහන්සේ දැන් නම් හම්බෙන්න බෑ. මෙයා කොහම යොදුන් 10ක් 20ක් 30ක් නෙවෙයි යොදුන් 100ක් වුණත් යනවා උන්වහන්සේ හම්බෙන්න. මට ඉන්න තැන කියන්න බලන්න ප්‍රසාදය. ඉතින් ඒ වෙලාවේ කිව්වා බුදුරජාණන් වහන්සේ දැන් පිරිනුවන් පාලා. ඉතින් මේ බ්‍රාහ්මණයාට මේ ධර්මයේ කොච්චර වැදුනද කිව්වොත් පින්නතුනේ මෙයා කියනවා එහෙනම් පිරිනුවන් පාප බුදුරජාණන් වහන්සේ මම සරණ යනවා. උන්වහන්සේගේ ධර්මයේ සරණ යනවා. ශ්‍රාවක මහා සංඝයා සරණ යනවා කියලා කිව්වා. එහෙම කියලා මේ බ්‍රාහ්මණයා කියනවා දැන් අද කාලේ වගේ තමයි. ඉතින් පැහැදිච්ච තැනට තමයි දෙන්නේ. මේ බ්‍රාහ්මණයා කියනවා මට මේ අහවල් රජුරුවන්ගෙන් කහ ලැබෙනවා මේ හැමදාම වැටුපක් හැමදාම දිනපතාම මට ඒක ලැබෙනවා. ඉතින් මම ඔබ වහන්සේට එක දවසක එකක් දෙනවා ඒකේ. ඉතින් ඇහුවා මොනවද ලැබෙන්නේ? උදේනි මහ රහතන් වහන්සේ. මට දිනකට කහවණු 500ක් ලැබෙනවා කිව්වා. ඒ කහවණු 500න් එක දවසක් ඔබ වහන්සේට මම දෙනවා කිව්වා. ඊට පස්සේ උදේනි මහ රහතන් වහන්සේ කිව්වා ඔය මිල මුදල් අපට කැප නැහැ. එහෙනම් මම මෙහෙරක් කරලා දෙනවා කිව්වා. ඒ වෙලාවට මට නම් පෙරක් අවශ්‍ය නැහැ. අර පෙරලොක් නුවර ඉන්න විසුණු මහන්සියලාට නහවල් නුවර ඉන්න විසුණු මහන්සියට දාන ශාලාවක් නැහැ. භෝජන ශාලාවක් නැහැ. පුළුවන් නම් භෝජන ශාලාවක් හදලා දෙන්න කියලා. මෙයා කිව්වා දැන් ඔබ වහන්සිට මම එක වැටුපක් දෙන්න ගියේ. නමුත් මුළු වැටුප මුළු මාසයේම වැටුප මුළු ජීවිත කාලයේම ලැබෙන වැටුප් මම මහා සංඝයා වෙනුවෙන්ම පරිත්‍යාග කරනවා කිව්වා. ඒ පින්නතුලේක තමයි අර දෙන පළියට ගන්නේ නැහැ. දැන් ඒක තමයි පැවිද්දාගේ තියෙන ස්වභාවය. අර ඒකෙන් බලන්න මොනතරම් දෙයක් අර සංඝයාට යහපතක් සිද්ධ වුණාද? විශාල දාන ශාලාවක් කෙරෙව්වා. විශාල දාන ශාලාවක් කරලා සිව් දෙසින් වඩින මහා සංඝයාට නිරන්තරයෙන් මේ ඝෝටමුඛ කියන බමුණා දන් දෙන්න පටන් ගත්තා. ඉතින් පින්නතුනේ ඒක අන්තිම මේ සූත්‍රයේ සඳහන් වෙනවා මේක ඝෝටමුඛ දාන ශාලා කියලා ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා. ලෝක අටුවාවේ කියනවා විස්තරයක්. ඉතින් පසු කාලයේ ගෝඨමක බ්‍රාහ්මණයා ඉතින් පෙරුවන් සරණ ගිහිල්ලා මේ විදිහේ පින්කම් කරලා කලුරිය කරලා මෙහා දිව්‍ය ලෝකෙ ඉපදුනා. ඉතින් කාලයාගේ ඇවෑමෙන් මේක අභාවයට ගියා ඕනම දෙයක් අනිත්‍ය ස්වභාවයටපත් වෙනවානේ මං හිතන්නේ අවුරුදු 100කින් 200කින් වෙන්න ඇති. ඒක පසු කාලීන අටුවාවට ඇතුළත් වෙලා තියෙන කතාන්දරය. ඉතින් මේ මේ වෙලාවේ මේ දානශාලාව සකස් කරන්න විසු සංඝයා එකතු වෙලා ශ්‍රම දානයක් දාලා තියෙනවා. ඉතින් මේක සකස් කරන්න විසු සංඝයා වහන්සේලා පින්නතුනේ දත් වැඩ කරලා තියෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා එකතු වෙලා සකස් කරනකොට අර ගෝතමක කියන දිව්‍ය පුත්‍රයා දිව්‍ය ලෝකෙ ඉඳලා ඇවිල්ලා තියෙනවා. මනුස්ස වේශයක් මවාගෙන අහලා තියෙන මේක හැදියේ කවුද? ඉතින් ගෝතම කියන ධාත්මණයා. එයාගේ ඥාතීන් කවුරුත් නැද්ද? ඉතින් අහවල් නැගණියක් ඉන්නවා හැබැයි ඒ නැගණියට එන්න කියන්න කිව්වා. නැගණිය කරගෙන ආවහම කිව්වා මම අහවල් අහවල් කරන මම තමයි ඔබගේ අයියන්ගේ අහවල් අහවල් කරන මගේ ධනෙ තියෙනවා. මේ තිබුණකත් වඩා හොඳට මේක සකස් කරලා දෙන්න කියලා හැමෝටම පේන්න දිව්‍ය ලෝකයට වැඩ මේ මේ දිව්‍ය පුත්‍රයා ගියා කියලා අටුවාවේ සඳහන් වෙනවා. එතකොට පින්නතුනේ අනිත් අයගේ ප්‍රසාදී තවත් වැඩි වෙලා ඒ දහන ශාලාව තිබුණාටත් වඩා හොඳට සකස් කළා කියලා අට කතාව පසු කාලීනව සඳහන් කරනවා. එතකොට පින්නතුනේ මේ සූත්‍ර දේශනාව හරීම ලස්සන ඒ වගේම හරීම වැදගත් සූත්‍ර දේශනාවක්. මොකද සමන්ත වෙන්නෙත් නැතුව අනුන් තවන්නෙත් නැතුව බොහෝම නිවිස නැසිල්ලේ අපිට මේ ගමන යන්න පුළුවන් නම් ඒක කොච්චර වටිනවද ඊළඟට පින්නතුනේ තවත් දෙයක් අපි මෙතනින් ඉගෙන ගන්නට ඕන ඒ තමයි ස්වාමීන් වහන්සේලා අපි පන්ති ભેදයක් නෑ හැම හාමුදුරුව කෙනෙක්ගේම පින්නසුනි ලෝකයට යහපතක් සිද්ධ වෙයි. ලෝකයට කවදාකවත් අයහපතක් වෙන්නේ නෑ පැවිද්දෙක්. ඊළඟට පින්නසුනි ඒ පැවිද්දාගෙන් යහපතක් වෙනවා වගේ මේ පැවිද්දාටත් ඒකාන්තයෙන් යහපතක්මයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අද සමාජයේ යම් කිසි කෙනෙක් පැවිද්දෙකුට බණිනවා නම් ඒක කරන්න එපා. මොකද ඒක පැවිදි පුද්ගලයෙකුට යම් කිසි කෙනෙකුගේ අනුපාදයකට බැන්නොත් මහා සංඝයාටම දැන්න වෙනවා. අපිට කාගේවත් අඩුපාඩු අවශ්‍ය නැහැ. ඉතින් මහා සංඝයා කියන අරමුණෙන්ම කටයුතු කරන්න මහන්සි ගන්නට ඕන. ඒක මේ සූත්‍ර දේශනාවේ හොඳටම විද්‍යමාන වෙනවා. ඒ නිසා මේ ලෝකයේ සිටින උතුම්ම පුජ්‍යලය අනුන් කවන්නති, Taman කැවෙන්නති, ඒ වගේම පුදුම නිවුණතන සීමේ ජීවිතයක් ගත කරන පුදුම විදිහේ නිදහසකින් කාලය ගත කරන පිරිසක් තමයි පිළිසි පැවිදි පිරිස කියලා කියන්නේ.